کو شاعر نہ کہو میر کے صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لب کی بھارت واقعات میرو کی مدرسہ چلی سا چڑھی مدن سا چھاگر 2020 සතිවල අපි ಭಾರತ සිනමාවේ තාම රසවත් වුණු ගීත අපේ වැඩසටහන හරහා ප්‍රචාරය කරන්න අපි කටයුතු කළා. ඒට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. හැමදාම අපි උත්සාහ කරන්නේ ඔබට ඇසුනේ නැති බොහොම රසවත් වුණු ගීත අහන්න ලබා දෙන්න. එන් ගිය සති කීපය තුළ විශේෂයෙන්ම අපි උත්සාහය ගත්ත ආදරණීය රසිකයන් රසිකාවියන් අපිට පදක් කරපු ගීත අහන්න ලබා දෙන්න. සවෝන් සතුටටපත් වුණා වගේම පොදුවේ හැමදෙනාත් ඒ ගීත රසවත් කියලා අපිට ලිපි දුරකථන අමතුම් තැපල්පත් මගේ ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉතින් සතුටුයි ගැන අද අපි විශ්වාස කරන එහෙම රස ඇති තැන් ගණනාවක් මේ ගීත ඇසුරෙහි ඔබට විඳ ගන්න පිළිවන්කම ලැබෙවි කියලා අදත් අපි අපේ ආදරණීය මිතුරන්ට මිතුරයන්ට අවකාශය ලබා දීලා තියෙන්නේ. ඔවුන් අපෙන් විවිධ අවස්ථාවන් වලදී ඉල්ලපු අහන්න කැමති කියපු ගීත පෙළකින් තමයි අද මේ රාත්‍රිය මధుර සංජරි වැඩසටහන රසවත් වෙන්නේ කියන කාරණේ බොහොම සතුටින් මතක් කරගන්න කැමතියි. ඒ නිසා සමහරලාට ඔබත් අහගෙන ඉන්න ඔබ ඉල්ලපු ගීතයක් අද දවසේ වැඩසටහනේ ප්‍රචාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැමදෙනාටම බොහොම ආදරයෙන් බෙද ගන්නට පුළුවන් කීත පෙළක් බවට පත්වේවි. හැමතෙම බොහොම සතුටින් ආරාධනා කරනවා අපේ වැඩසටහනේ රැඳිලා ඉන්න කියලා. මුල්ම ගීතයට යමු. ලයිත්නාත Free Love 1974 චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ සරව්ජීත් අධ්‍යක්ෂකවරයා මහතා කෞශල් රාජ් සංගීතවත් කලා ලක්ෂ්මීකාන්ත් යාරේලාල් ගීත රචකයා ආසාද් භූපාලි ගීත ගායනා කරන්නේ මහේන්ද්‍ර කපූර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා කිරන් කුමාර් සමග යෝගිතා බාලි. ඔබට මතක් වේවි සිංහල චිත්‍රපටයක් දමයන්ති. මේ දමයන්ති චිත්‍රපටයට කෝ කොයි දේ ලෝයේ සම්පත් නැමැති ගීතය ගායනා කළා එදා මිල්ටන් මල්ලාරච්චි. මිල්ටන් මල්ලාරච්චිට ඒ ගීතය ගායනා කරන්නට උපකාරී වුණේ මේ ගීතයේ ගීතනුව. محبت میں بڑا کام کیا ہے آنکھوں نے محبت میں بڑا کام کیا ہے پیغام دیا ہے وہی پیغام دیا ہے پیغام دیا ہے وہی پیغام دیا ہے آنکھوں نے محبت میں بڑا کام کیا ہے پیغام دیا ہے سبھی پیغام دیا کے اشارے غصے کی ادا ہو کے محبت کے اشارے ہر روز نئے ہوتے ہیں انداز تمہارے ہر روز مجھے تم نے نیا نام دیا ہے ہر روز مجھے تم نے نیا نام پیغام دیا ہے پیغام دیا ہے پیغام دیا کروں گا میں درد محبت کی شکایت نہ کروں گا اس درد نے دل کو بہت آرام دیا ہے රසවත් වුණු ගීතයකින් අපිට වැඩසටහන ආරම්භ කරන්න ලැබුණායි කියලා මා විශ්වාස කරනවා. ඔබ මේ ගීතය මම හිතන්නේ පළවෙනි වතාවට වෙන්න ඕන ගොඩක් දෙනෙක් රස විඳින්නේ නැත්තේ. නමුත් ඒ රසය මිහිර මම හිතන්නේ වචනෙන් කියන්නට බැරි තරම්. අපි ඊළඟ ගීතයට යනවා මధుමති චිත්‍රපටයෙන් ගීතය තෝරාගෙන තියෙන 1959 වසරේ තිරගත වුණු විශේෂයෙන්ම මේ මෙන්න මේ රංගන ශිල්පීන් පිළිබඳව අවධානය යොමු කරද්දී දිලීප් කුමාර්, ප්‍රදීප් කුමාර්, භාරත් භූෂන්, කිෂෝර් කුමාර්, රාජේන්ද්‍ර කුමාර්, රාජ් කපූර්, ශම්මි කපූර්, ධර්මේන්ද්‍ර, දේව් ආනන්ද ඇතුළු නළුවන් රසක් සමග මේ රංගන ශිල්පිනියට තමන්ගේ රංගන ජීවිතය තුළ රඟපාන්න ලැබෙනවා. ඒ අතුරින් නයදෝර්, මදුමති සංගම් බිඩාර අම්බපාලි සූරජ් වැනි චිත්‍රපටවල අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වීමේ වාසනාවත් ඇයට උදා වෙනවා. ඒ නිසාම තමයි අපි මధుමති චිත්‍රපටයේ ගීතයකුත් තෝරාගන්නේ. ඇය තමයි වයිජන්ති මාලා. වයිජන්ති මාලා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ. ඇය සමග දිලිප් කුමාර් 1959 මధుමති නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ බිමල් රොයි බිමල් රොයි චිත්‍රපට වෙනුවෙන් සංගීතවත් කළා සලිල් චෞදරි. ඒ වගේම දීපද රචකයා මුළු චිත්‍රපටයේම ගීතවල ශෛලේන්ද්‍ර ගීත ගාන කරන ලතා මංගেশකර සමග මුකේෂ් दिल तड़प तड़प से कह रहा है आ भी जा तू हमसे आंख ना चुरा तुझे कसम है आ भी जा دل تڑپ تڑپ سے کہہ رہا ہے جا تو ہم سے آنکھ نہ چرا تجھے قسم ہے آج جا تو یہ بہار کیا بہار ہے بل نہیں کھلے کا تیرا انتظار ہے تو نہیں تو یہ بہار کیا بہار ہے بل نہیں کھلے کا تیرا انتظار ہے تیرا انتظار ہے تیرا انتظار ہے دل تڑپ تڑپ سے کہہ رہا ہے آنکھ گیا آگاہے کھم سے آ گیا कसम है आबिदा दिल धड़क धड़क के दे रहा है ये सदा तुम्हारी हो चुकी हूँ मैं तुम्हारे पास मित्रों उत्तर भारतीय සිනමාව තුළ මීනා කුමාරී සංගීත ශිල්පිනිය ගැන අපි කතා කරලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරද්දී බොහොම ආදරණීය මතකයන් ගණනාවක්ම තියෙනවා තමන්ගේ සිනමා ජීවිතය තුළ චිත්‍රපට 93ක පමණ අය රඟපාලා තියෙනවා. විශේෂයෙන්ම මේ තෝරා ගන්නා චිත්‍රපටය සහ ඒ චිත්‍රපටයට අඩංගු මේ ගීතය පිළිබඳව කතා කරද්දී ඇය පිළිබඳව විශේෂයෙන්ම මීනා කුමාරී පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඇය අමරණීය නිලියක් බවට පත් වෙන්නේ මේ විජේබාත් විසින් අධ්‍යක්ෂණය කළපු බෞද්ධ පෞරාචිත චිත්‍රපටය තුලින් එහිදී ඇය කැපී පෙනෙන රංගන ශිල්පිනියක් බවට ප්‍රේක්ෂකයා හඳුනා ගන්නවා. විශේෂයෙන්ම ಭಾರತ್ භූෂන් සමග ප්‍රධාන චරිතය රඟපාමින් මේ පෙනී සිටපු දර්ශනය මේ ගීතය වෙනුවෙන් ඇය කොයිතරම් ආදරණීය විදිහට මේ ගීතමය දර්ශනයට මුහුණ දුන්නාද කිව්වොත් අදටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ආකර්ෂණ දිනාගත්තු රූප ජවනිකාවක් බවට මේ ගීතය තුළ ඇගේ රංගනය පත්වී තිබෙනවා කියලා තමයි විචාරකයන් කියන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ප්‍රකාශ් ස්ටුඩියෝ අධ්‍යක්ෂකවරයා විජේ බාත් සංගීතවත් කළා නෞෂාද් දීපද රචකයා ශකීල් බදායෝනි ගීත ගායනා කරනවා ලතා මංගেশකර بچپن کی محبت کو دل سے جدا کرنا جب یاد میری آئے ملنے کی دعا کرنا پوائن පවන් پوائن ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මෙතුමනි මේ මියුරු ගීත රස විඳින්න ඉන්න අතරේ ඔබට කතා කරන්නත් අවස්ථාවක් තියෙනවා මැදිරියට 066 22 83 066 22 83 අපේ දුරකථන අංක එහෙම නැත්නම් මදල් සංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ තඹුල්ල කියන අපේ ලිපිනයට ලියලවන්නත් පුළුවන් ඔබ අහන්න කැමති ගීත තියෙනවා නම් මොනවද කියලා විශේෂම චිත්‍රපටයේ ගීත මොකක්ද කියලා ගායකයෙක් පුළුවන් පැහැදිලිව සටහන් කරනවා නම් අපිට වඩා පහසුයි ඒ ගීත තෝරා ගන්න ඉතින් මේ විදිහට ගිය සතිවලදී අපිට මතක් කරපු ගීත පෙළකින් තමයි අද අපේ පෙළගැස්මත් සැකසලා තියෙන්නේ. දැන් තවත් ආදරණීය ගීතයකට අපි යනවා. මේ ගීතය අපි තෝරාගන්නේ සංගම් චිත්‍රපටයේ 1964 වසරේ තිරගත වුණු රාජ් කපූර් වයිජන්තිමාලා සමගින් රාජේන්ද්‍ර කුමාර් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ. රාජ් කපූර් කියන මේ රංගන ශිල්පියා භාරත සිනමාවේ තාම විශිෂ්ටයෙකු බවට පත් වෙනවා. එක වෙලාවක මේ රංගන ශිල්පියා කියන විරුදාවලිය පවා ඔහුට ಭಾರත සිනමාව තුළ ලැබෙනවා. ඔව් චිත්‍රපටයේ නිෂ්පාදනකට අධ්‍යක්ෂණය කරනවා RK ස්ටුඩියෝස් වෙනුවෙන් රාජ් කපූර් සංගීතවත් කළේ පද්මශ්‍රී ශංකර සහ ජයකිෂන් ගීපද රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතය යුග ගීතයක් යුග ගීතයක් කියුවට මේ දෙදෙනෙක් පමණක් ගායනා කරන ගීතයක් නෙවෙයි මේකේ ගායනා කරන්නට ශිල්පීන් තිදෙනෙක් ඉන්නවා لتا منگیشکر مکیش سمگر مہیندر کھپور ہر دل جو پیار کرے گا وہ گانا گائے گا ہر دل جو پیار کرے گا وہ گانا گائے گا دی بانا سینکڑوں میں پہچانا جائے گا دی بانہ سینکڑوں میں پہچانا جائے گا دی بانا ہمارے دل کو چرا کر آنکھ چرائے جاتے ہیں ایک طرفہ رسم وفا ہم پھر بھی نبھا جس محفل میں شمع ہو پروانہ جائے گا دیوانہ فیسوں میں پہچانا جائے گا دیوانہ ہر دل جو پیار کرے گا وہ گانا گائے گا دل جو پیار کرے گا وہ گانا گائے گا دیوانہ سینکڑوں میں پہچانا جائے گا دیوانہ اپنی اپنی سب نے کہہ لی لیکن ہم چپ چاپ رہے درد پر آیا جس کو پیارا وہ کیا اپنی بات کہے خاموشی کا یہ افسانہ رہ جائے گا بعد میں अपना के हर किसी को बेगाना जाएगा दीवाना सैकड़ों में पहचाना जाएगा दीवाना दीवाना दीवाना दीवाना මෙතනදී මේ මුම්තාස් ගැන සඳහන් කරද්දී කාරණයක් තියෙනවා සඳහන් කරන ඇයට මේ සිනමාවේ අ, ඉහළට එන්න එක අ, හේතුවක් බවට පත් වුණා ඇය දාරාසීන් සමග ක්‍රියාදාම චිත්‍රපට රසක රංගපෑමේ අවස්ථාව උදා කර ගැනීම. මුම්තාස්ගේ රංගන ජීවිතයට මේ රංගන ජීවිතය ඉහළ තලයකට ගෙන යන්නට මඟ පෙන්වීම කාරුණික උපදෙස් ලබා දුන්නේ ඔහු කියලා තමයි සඳහන් කරලා තිබුණේ වෙලාවක මේ ප්‍රවති සම්මුඛ සාකච්ඡාවකදී විශේෂයෙන් මේ දාරාසින් සහ මුම්තාස් එක්ව එකල ප්‍රධාන චරිත රංගපෑ ක්‍රියාදාම චිත්‍රපට 10න් 10ක්ම බොක්ස් ඔෆිස් වාර්තා බිඳකලන්නට සමත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. මුම්තාස් සමගින් මනෝජ් කුමාර් රංගපාපු මේ චිත්‍රපටයේ ගීතයක් වෙත අපි යන්නේ දැන්. පත්තරක සනම් 1978 නිෂ්පාදනය කළේ ඒ ඒ නදියාවාලා අධ්‍යක්ෂකවරයා රාජා නවාතේ සංගීතවත් කළා ලක්ෂ්මීකාන්ත ප්‍යාරේලාල් ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි මේ ගීතය ගායනා කරනවා මොහම්මද් රෆී ہم سان جیوانا پتھر کے تنم تجھے ہم نے محبت کا خدا ہاتھوں کی تب پتھر کے تجھے ہم نے محبت کا خدا جانا پتھر හිතන්නේ මේ කොයිතරම් ප්‍රමාණයක් මේ ගීත ශ්‍රවණය කරත් මම හිතන්නේ කාටවත් මේ පාවෙන එකක් නෑ අහන්න අහන්න තව අහන්න හිතන රසවත් භාවයක් තමයි මේ ගීත තුළ තියෙන නිසා තමයි මේ තරම් මේ ගීතවලට ඔබ හැලුම් කරන්නේ. ඉතින් මෙහි මුල්ම රසය සමග තමයි අපි මధుවසංජලි වැඩසටහනේ රැඳිලා ඉන්නේ. ට්‍රාන් කිව්වම ගොඩක් දෙනෙක් දන්නවා ලලිත් මහත්තයා මේ ඔහු සංවේදී පුද්ගලෙක් නමුත් ಭಾರತ සිනමාවේ ජනප්‍රිය දෘෂ්ටයා කියන එක ඒ තමයි ඔහුගේ චරිත ස්වභාවය. එහෙම කියන්න තරම් ඔහු කොයිතරම් මේ චරිතය ඔහු හොඳින් රඟපානවද කියන කාරණේ පැහැදිලි. විශේෂයෙන්ම 60 70 80 දශකවල මේ ಭಾರತ සිනමාවේ ඊටාම ජනප්‍රියයි ඔහු දෘෂ්ටයාගේ චරිතයට. ඒ විතරක් නෙවෙයි හැම අධ්‍යක්ෂවරයෙක්ම ඔහු තමයි මේ චරිත වෙනුවෙන් යොදාගත්තේ. ඔව් ජිස්තේෂ්මන් ගංගාබේතිහි 1961 की ආර්කේ ස්ටුඩියෝ වෙනුවෙන් නිෂ්පාදනය කළ රාජ් කපූර් අධ්‍යක්ෂකවරයා රාජු කර්මකාර් මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර් සමග මුකේෂ් සංගීතවත් කළේ පද්මශ්‍රී ශංකර සහ ජයකිෂන් ගීපද රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතය ඉදලා සිටි අපෙන් ඉදලා සිටි රචකයා මේ ගීතය ගැන පැහැදිලි කරලා තියෙන්නේ මේ දෙදෙනාම ගායනා කරන ගීතය අන්න එහෙම آپ مدری میں گیت رسوئی ٹھاکر ہے جو ہی بہ جاتا ہے شادی کسی کی ہو اپنا دل گاتا ہے اپنا دل گاتا ہے بیگانی شادی میں अब्दुल्ला दीवाना दिल की इन बातों को मुश्किल है समझाना बेगानी සිතුනකට කතා කරන්න පුළුවන් මధుර සංගලි වැඩසටහනට 0.66යි 22යි 836යි 0.66යි 22යි 836යි කියන අපේ දුරකථන අංක වලින් තවත් ගීත කීපයක් අපිට අහන්න පිළිවන්කම ලැබෙවි අද තියෙන කාලයත් එක අපි යනවා ඊළඟ ගීතය 1975 වසරේ ගීත චිත්‍රපටයෙන් උපුටාගන්නේ රාජේන්ද්‍ර කුමාර සමගින් මාලාසින් මේ දෙදෙනාගේ රංගන ජීවිතය තුළ දෙදෙනාම එකතු වෙලා රංගනත් කාර්යයේ නිරත වුණු චිත්‍රපට රසක් තිබුණා. ඒ අතරින් එකක් තමයි ගීත් කියලා කියන්නේ. මේ චිත්‍රපට හැම එකක්ම ලලිත් මහතා ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂ මානසින්ට ආලෝකයක් වුණා Tamanගේ රංගන ජීවිතේ. පර්වාරේස් ඌජාලා ඒ වගේම තමයි බිකුවන් මායා ගොම්රා වගේ චිත්‍රපට ගත්තාම මේ දෙදෙනාම තාම විශිෂ්ට රංගනයක නිරතුණු චිත්‍රපට විදිහට තමයි හඳුනා ගන්නට ලැබෙන්නේ. සගාර ආර්ට් කෝපරේෂන් වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ රාමානන්ද සගාර් සංගීතවත් කළේ කල්යන්ජී ආනන්දජී ගීත රචකයා ආනන්ද බක්ෂි මේ ගීතය ගායනා කරනවා මොහම්මද් රෆී جا تجھ کو پکارے میں گی چکوری کی پریم کہانی پریم کہانی چاند چکوری کی پریم کہانی پریم جگت میں ہے سب سے پرانی سب سے پرانی කොයිතරම් රසයක්ද ගීත ගැන අපි අමුතුවෙන් වචන වලින් ඒ රසය ගැන පැහැදිලි කරන්නට යන්න ඕනේ මම හිතන්නේ ඒ කාරණේ බොහෝ හදවතින් විඳ ගන්නවා කියලා අපි විශ්වාස කරනවා ඊළඟ ගීතය ගැනත් අපි අමුතුවෙන් කියන්නට ඕනේ මේ චිත්‍රපටය ගැනත් අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ ඒ තරමටම තාම රසවත් වුණු ගීත ජනප්‍රිය චිත්‍රපටයක් මේ චිත්‍රපටය මම හිතන්නේ හැම කෙනෙක්ම මේ චිත්‍රපටයේ ගීතයක් අහන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා නිසා තමයි ලිම් ගණනාවක් ලැබුණේ ඒ නිසා මම හිතන්නේ හැම කෙනෙකුටම සතුරු වෙන්නට පිළිවන් එන්න මේ ගීතය අහන වෙලාවේ ඇත්තටම අපේ වැඩසටහන ගුහනේ විසිරෙන වෙලාවේදී අනිවාර්යයෙන්ම මේ අභිමාන චිත්‍රපටයේ ගීතයක් ප්‍රචාරය කරන්නයි කියලා අපේ රසිකයන් දුරකථනයේ නිලා සිටිනවා මැදිරියට කතා කරනවා ඒ නිසා තමයි අපිට හැම සතියෙම සෑම ඉරිදාවකම රාත්‍රියේ ඔබගෙන් නම් ඉල්ලීම් ලැබෙනවා මේ අභිමාන චිත්‍රපටයට. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ පවන් කුමාර් අධ්‍යක්ෂකවරයා ඍෂිකේෂ් මුකර්ජී. අමියා චිත්‍රපට වෙනුවෙන් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ. සංගීතෝස්කලයේ සචින් දේවබර්මන් ගීත රචකයා මජ්රු සුල්තාන්පුරි. මේ ගීතය ගායනා කරන්නේ ලතා මංගেশක අමිතාබ් බච්චන් ජයා බහදුරි සමග අස්රානි සහ බින්දු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා ඒ වගේම තමයි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී අමිතාබ් බච්චන් ජයා බහදුරි වගේම අස්රානි සහ බින්දු හොඳම සහාය නිළියට සහ සහාය නළුවාට හිමි සම්මානත් මේ අභිමාන චිත්‍රපටයෙන් එදා දිනාගත්තා. සමුගෙන යන අවසරය හදලා දෙන්න. අපි තාම රසවත් වුණු ගීත පෙළක් රසවින්දායි කියන බලාපොරොත්තුව හිතේ සතුට තියාගෙන තමයි අපි දිල්ලගී චිත්‍රපටයේ ගීතයකින් සමුගෙන යන්න සූදානම් වෙන්නේ. ශාම් සුරායා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ දිල්ලගී ඒ.ආර්. කාදර් කාදර් ප්‍රොඩක්ෂන්ස් වෙනුවෙන් සංගීතවත් කලින් නෞෂාද් ගීපද රචකයා ශකීල් බදාමි ගීතය ගායනා කරනවා මොහම්මද් රෆී මිතුරනි අපිට ලියන්න පිළිවන් ලිපිනේ නිෂ්පාදක මధుරසංජලි රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుරසංජලි රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පුටිය کوچے میں ارمانو کی دنیا لے کے آیا ہوں تجھے پر جان دینے کی تمنا لے کے آیا ہوں ملا تھا دل یاد کرو بھولنے والے ارے ہو بھولنے والے ملا تھا دل سے جب دل یاد کرو بھولنے والے ارے او کچھ بھی تیز زمانے کا سہارا لے کے آیا ہوں تجھے پر جان دینے کی تمنا لے کے آیا ہوں جگر میں میں آنسو جگر میں درد دل میں تو دیکھ لے رہا تھا کبھی جو تو نے چھیڑا تھا وہ افسان نام محبت کا کبھی جو تو نے چھیڑا تھا کبھی جو تو نے چھیڑا تھا وہی افسانہ ہوں پر ادھورا لے کے آیا ہوں تیرے پوچھے میں ارمانوں کی دنیا لے کے آیا ہوں رنگ رس بھوما رنگ بل سے රන් කොට සේවා රන් ගිරිහිස රන් අකුරින් ලියවුන රන් ගිරි ශ්‍රී ලංකා 104.4 105.4 රන් ගිරි ශ්‍රී